ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දවස මේ පින්නතුන්ට ඊටාම සුවිශේෂී වූ දිනයක් වනවාට සැකයක් නැහැ. මේ පින්නතුන්ගේ ජීවිතයට ශේෂයෙන් කලින් නොකළ ආකාරයේ පින්දහම් රැස් කර ගන්නට අද දවස තුලදී පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම මේ පින්නතුන් කවුරුත් හොඳින් දන්න දෙයක් ඔබ අපි කාටත් මේ ජීවිතයේදී ඊටාම දුර්ලභ වූ ලාභයක් ලැබිලා තිබෙනවා. ඒ දුර්ලභ වූ ලාභය තමයි බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කොට වදාළ ඒ පරම ගම්බීර වූ ධර්මය අපිට අසන්ත ලැබුණා. ඒක තමයි මිනිස්සෙක් විසින් හෝ දෙවියෙක් විසින් හෝ ලබනවා නම් ලබන්න තිබෙන දුර්ලභම ලාභය. ඒ දුර්ලභ වූ ලාභය මිනිස්සෙක් විසින් හෝ දෙවියෙක් විසින් හෝ වෙනත් යම් කෙනෙක් විසින් හෝ ලබනවා නම් අතිශය දුර්ලභ වූ ලාභයක්. ඒ තමයි බුදු කෙනෙක් විසින් වදාළ ඒ ධර්මයේ අසන්ට ලැබීම. අන්නිබතු දුර්ලභ වූ ලාභයකට ඔබ අප කවුරුත් උරුමකම් කිව්වා. අපි කලක් තිස්සේ ඒ භාගතුන් වහන්සේ විසින් පෙන්වා දුන් පරම සුන්දර වූ ධර්මයේ සෑහෙන ප්‍රමාණයක් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ භාග්‍ය උදා වුණේ අප කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් ඊටාම මහන්සියකින් අපට ධර්මය කියා දුන් ඒ පින්වත් ලොකු සාමින් වහන්සේගේ අනුකම්පාව උපකාරය නිසාමයි අපි කාටත් ඒ දුර්ලභ ලාභය ලැබුණේ. ඒ නිසා මේ වෙලාවේදී අපි කවුරුත් උන්වහන්සේ සිහිපත් කළා සාදුකාරයක් පවත්වන්න සාතු සාතු සාතු ශ්‍රද්ධාවන්ත පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් දුරකට හෝ ඉගෙනගත් ඔබ අපි කාටත් යම් වැටහීමක් ඇති වෙන්නට ඇති කියලා අපි කල්පනා කරනවා මේ ලෝකේ යම් කෙනෙකුට යමක් කරනවා නම් ඒ කරන්න තියෙන දේවල් අතුරින් අමාරුම දේ කුමක්ද? දුෂ්කර දේ කුමක්ද? මේ ධර්මයේ ඉගෙනගත් අපිට මේ ගැන වැටහීමක් ඇති වෙන්නේ නැති. මොකද්ද තියෙන අමාරුම දේ? යම් කෙනෙකුට කරනවා නම් කරන්න තියෙන අමාරුම දේ මොකද්ද? නිවන් මඟ පුරුදු කර ගැනීම. නිවන් මඟ පුරුදු කර ගැනීම තමයි අපිට තියෙන අමාරුම දේ කරන්න. අනික් දේවල් පුරුදු කරන්න අපිට එච්චර අමාරුවක් නෑ. නේද? ලෝකයේ තියෙන පුරුදු කරන දේ අතරින් අමාරුම දේ තමයි නිවන් මඟ පුරුදු කර ගැනීම. ඒක හරියද? ඊට වඩා අමාරු දෙයක් තියෙනවද පුරුදු කරන්න? ඊට වඩා අමාරු දෙයක් පුරුදු කරන්නට නැහැ. ඒතකොට අමාරු කටයුත්ත කරන්නට යම් කෙනෙක් මහන්සි වෙනවා නම් ඒ අමාරු දේ තුල තියෙන අමාරු දේ මොකද්ද? නිවන් මඟ පුරුදු කර ගැනීම තමයි අමාරු දෙ නේද? ඒ අමාරු දෙය කිරීම පිණිස තියෙන අමාරු දෙය මොකද්ද? ඒ නිවන් මඟට පිවිසීම. නිවන් මඟට පිවිසීම තමයි අමාරුම දේ. නිවන් මඟ පුරුදු කිරීම අමාරුයි. නමුත් නිවන් මඟට පිවිසීම ඊටත් වඩා අමාරුයි. ඊටාත්ම අමාරුයි. යම් කෙනෙක් නිවන් මඟට පිවිසුනොත් එයාට නිවන් මඟ පුරුදු කර ගැනීම පුළුවන් වෙනවා. එයාට ඊතරම්ම බාධක නෑ. එකෙන් අදහස් වෙනද බාධක නෑ කියලා. බාධක තියෙනවා. බාධක තියෙනවා නැත්තේ නෑ. එයාට බාධක පැමිණුණොත් ඒක සම්පූර්ණයෙන් මාර්ගයේ බැහැර කරන තරම් බාධා එන්නේ නැහැ. එයා ප්‍රමාදුනොත් ප්‍රමාද වෙන්නේ ඔව් බව හතක් දක්වා පමණයි. ඊට වඩා යාට බාධක එන්නේ නැහැ. නමුත් නිවන් මඟට පැමිණීම ඒක ලේසි නෑ. නිවන් මඟට පැමිණීම ලේසි වෙන්නේ නෑ. නිවන් මඟට යම් කෙනෙක් පැමිණුණොත් ඒ නිවන් මඟට පිවිසෙන්න පුළුවන් වුණොත් එයාට එතනින් එහාට ඒ නිවන් මඟ පුරුදු කිරීම දුෂ්කරයි අමාරුයි ඊටාම අමාරුයි බාධක බහුලයි හැබැයි මේ බාධාව වැඩිම උනොත් පවතින්නේ බව හතක් දක්වා පමණයි නමුත් අපිට නිවන් මඟට පිවිසීම කියන එක ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඊටාමත්ම අමාරු දෙයක් ඒ අමාරු දේ අපට කරගන්න බැරි වුණා. බොහෝ කලක් තිස්සේ අපිට අමාරු දේ කරගන්න බැරි වුණා. පුළුවන් වුණාද බැරි වුණාද? බැරි වුණා. ඒ නිසා අපට මොකද සිද්ධ වුනේ? හ්ම්? අපි සංසාරේ දීර්ඝ කාලයක් තිස්සේ සැරිසරාගෙන ඉන්න සිද්ධ වුනේ ඒ අමාරු දේ කරගන්න බැරි වුණ නිසා. දැන් තීරණ දෙක අමාරුයි කියලා. අපි සසරේ යම් කලක කවදා හරි දවසක ඒ අමාරු දේ කරගත්තා නම් අපි මෙච්චර කල් ඉන්නේ නෑ නේද? මෙච්චර කල් ඉන්නේ නෑ. එහෙනම් ඒ අමාරු දේ මොකක්ද? නිවන් මඟට පැමිණීම. ඒක තමයි අමාරුම දේ. ඇයි ඒ අපිට නිවන් මඟට පැමිණෙන්න බැරි වෙන්නේ? දැන් මේ අමාරු දේ නිවන් මඟට පැමිණීම අපි කරගත්තොත් අපිට ඊට පස්සේ විශාල බාධක එනවද? විශාල බාධක එනවා. හැබැයි අපි මේ බාධක තුල ඔව් ප්‍රමාදුනොත් ප්‍රමාද වෙන්නේ වැඩි මොනොත් බව හතක් දක්වා පමණයි. නමුත් අපි නිවන් මාර්ගට පිවිසීමට ප්‍රමාදුනොත් නිවන් මාර්ගට පැමිණෙන්න ප්‍රමාදුනොත් ඊට පස්සේ අපිට කොයිතරම් කාලයක් ඉන්න වෙයිද ප්‍රමාද වෙන්න වෙයිද කියලා කියන්න බෑ. එතකොට මේ නිවන් මාර්ගට පැමිණීම තමයි අමාරුම දේ. ඇයි අපිට මේ නිවන් මාර්ගට පැමිණෙන්න බැරි වුනේ? හ්ම්? ඒ දීර්ඝ කාලයක් අපි සංසාරේ ආවේ ඇයි? අපි මේ විදිහට දීර්ඝ කාලයක් සංසාරේ ආවේ නිවන් මාර්ගට පැමිණෙන්න බැරි වුනේ. ඇයි? අපි අපේ හිත කියන කියන දේ තමයි කළේ. ඒක නේද කළේ? අපි හිත යමක්ද කියන්නේ ඒ දේ තමයි කළේ. හිතට ඕන ඕන දේ තමයි අපි කළේ. හිත කියන කියන දේ තමයි කළේ. ඒක තමයි සංසාරේ පුරාවටම කළේ. හිත කියන කියන දේ කරන කෙනාට සංසාරේ කෙරවලක් නැතුව යන්න සිද්ධ වෙනවා. අපි අතීත ජීවිතවලදී කළේ හිත කියන කියන දේ කිරීම. හිතට ඕන විදිහට තමයි අපි කටයුතු කළේ. හිතට කීකරු වෙලා අපි කටයුතු කළා. ඒ නිසාම තමයි අපි പ്രേත ලෝකයේ ඉපදුනේ. ඒ නිසාම තමයි නිරේ ඉපදුනේ. ඒ නිසාම තමයි නොයෙකුත් ජීවිතවල අපි ඉපදුනේ. නමුත් යම් දවසක අපි මේ හිත කියන කියන විදිහට හිතට අනුව කටයුතු කරන එක නතර කරගන්න අපිට පුළුවන් වුණොත් අන්න එදාට අපි සංසාරයේ මේ යන ගමන නතර වෙනවා. නතර කර නතර වෙන්න පටන් ගන්නවා. නම් හිත කියන විදිහට කටයුතු නොකරනවා නම් සංසාරයෙන් දහස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි කරන්න ඕන මොන ආකාරයකද? හිත කියන කින ආකාරයෙන් කටයුතු කරපුවාම සංසාරේ යන්ට සිද්ධ වෙනවා. කෙරවලක් නැතුව සංසාරේ යන්ට සිද්ධ වෙනවා. එහෙනම් සංසාරයෙන් නිදහස් වෙන්න නම් හිත කියන විදිහට හිතට අනුව හිත කියන කින දේ කරන ස්වභාවයෙන් වලකින්න ඕන. කොහොමද අපි එකකින් නිදහස් වෙන්නේ? අපි පුරුදු වෙන්න ඕනේ ධර්මයේ තියෙන ආකාරයට කටයුතු කරන්න. ධර්මයේ තියෙන ආකාරයට කටයුතු කළොත් හිත කියන ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. අන්න ඒක තමයි අමාරු දේ. දැන් තේරුණාද? අපි දීර්ඝ කාලයක් සංසාරේ ආවේ හිත කියන කින දේ කරන නිසා. ඒක ලේසියෙන් එතන නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න තියෙන්නේ කොහොමද? හිත කියන කින දේ කරන්නේ නැතුව ධර්මයේ තියෙන ආකාරයට එහෙම නැත්නම් භාගතුන් වහන්සේගේ ආදී තියෙන ආකාරයට කටයුතු කළොත් අපි සංසාරෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. එතන තමයි නිවන් මාර්ගට පිවිසෙන්න පටන් ගන්න තැන. ඉතින් මේක ලේසියිද අමාරුයිද? අන්න ඒක තමයි ලෝකයේ තියෙන අමාරුම දේ. ඒ අමාරු දේ කොහොමද කරගන්නේ අපි? ඒ අමාරු දේ කරගන්නේ කොහොමද? හ්ම්? දැන් මා කිව් දේ පැහැදිලි නේද? හිත කියන කියන දේ කරපු නිසා අපිට කෙරවලක් නැති සංසාරේ එන්න සිද්ධ වුණා. ඒ සංසාරයේ සැපක් අපිට තිබුණා නම් තිබුණේ ඊටාත්ම කලාතුරකින් ඒක සැපක් නෙවෙයි කියලා කියන තරම් නොවටිනා දෙයක්. අපිට භාගතුන් වහන්සේ පෙන්වා දී තියෙන විදිහට. ඒ දීර්ඝ සංසාරේ පුරාවට අපි ප්‍රමාණ කරන්න බැරි තරම් දුක් විඳලා තියෙනවා. හොඳට සිහි කරලා බලන්න මේ ජීවිතේදී අපි කොයිතරම් දුක් විඳලා ඇද්ද කියලා. කොච්චර අඬලා ඇද්ද? කොච්චර සුසුම් හෙලලා ඇද්ද? කොච්චර කායික දුක් විඳලා ඇද්ද? කොච්චර මානසික දුක් විඳලා ඇද්ද? එනම් මේ අපිට මතක තියෙන ජීවිතේ අපිට මතක නැති වාර ගණන් කොච්චරද අඬලා තියෙන්නේ? පුංචි කාලේ නම් අඬපු වාර ගණන් මතක තියෙන්නේ. මතක නැහැ. පුංචි කාලේ ඉඳලා අපි කායික දුක් විඳ ප්‍රමාණය මතක තියෙන්නේ. මතක නැහැ. එවනම් අතීත ජීවිතවල දිවිඳපු දුක් අපට මතක තියෙන්නේ මතක නැහැ. නමුත් අපි භාගතුන් වහන්සේ පෙන්වා දී තිබෙන ධර්මයට අනුව බැලුවොත් අපි ප්‍රමාණ කරන්න බැරි තරම් අතීත ජීවිතවල දුක් විඳලා තියෙනවා. එවනම් අපි මේ සංසාරේ ආයෙ යන්න සිද්ධුනොත් එහෙම අපිට ඊටත් වඩා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ බඳු දුකක් විඳිමින් අපි මේ ආවේ ආයෙ යන්න සිද්ධුනොත් යන්න සිද්ධ වෙන්නේ කුමක් නිසාද? හිත කියන කියන විදිහට කටයුතු කරන්න බීමෙන් ඒක නිදහස් වෙන්නේ කොහොමද? ඒ හිත කියන කියන විදිහට කටයුතු කරන්නේ නැතුව ධර්මයේ පෙන්වා දී තිබෙන ආකාරයට කටයුතු කරන්න පුරුදු වීමෙන් තමයි නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේක අමාරු දෙයක්. ඒක ලේසි දෙයක් නෙවෙයි. ඒ අමාරු දෙය කරන්නට නම් අපිට ලොකු බලයක් ඕන. ශාල හැකියාවක් ඕන. අන්නේ හැකියාව උපදව ගැනීමෙන් තමයි හිත කියන කියන දේ නොකර ධර්මයේ තියෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්කම උපදින්නේ. පැහැදිලිද? එහෙනම් අපි මේ දීර්ඝ කාලයක් සංසාරේ පුරාවට දීර්ඝ කාලයක් අප්‍රමාණව විඳින්න ආපු දුක් ගැහැට තවදුරටත් ඒ විදිහට විඳ විඳ ඉස්සරහාටම යනවද? ඒකෙන් නිදහස් වෙනවද කියන කාරණාව. තීරණය වෙන්නේ කුමක් මතද? ඒ හිත කියන කියන දේ කරන්නේ නැතුව ධර්මයේ තියෙන ආකාරයට කටයුතු කරන්න පුරුදු වීමෙන් ඒ ධර්මයේ තියෙන ආකාරයට කටයුතු කරන පුරුදු වෙන්න විශාල බලයක් ඕන විශාල හැකියාවක් ඕන අන්නේ හැකියාව අන්නේ බලය උපදව ගැනීමෙන් තමයි නිවන් මඟට පිවිසෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි අමාරුම දේ. මොකද්ද අමාරු කටයුත්තේ? හ්ම්? මොකකින්ද අපිට ධර්මයේ තියෙන ආකාරයට කටයුතු කරන්න හැකියාව උපද්දලා දෙන්නේ? බලය උපද්දලා දෙන්නේ? හ්ම්? කියන්නේ. හ්ම්? මොනවෙන්ද අපිට බලය උපද්දලා දෙන්නේ? සීක බල. සීක බල වලින් තමයි අපිට බලය උපද්දලා දෙන්නේ. හැකියාව, ශක්තිය උපදවලා දෙන්නේ හිත කියන කියන දේ නොකර ධර්මයේ තීන ආකාරයට කටයුතු කරන්නට ඒ මහා හැකියාව, මහා බලය උපදවලා දෙන්නේ සීක බල වලින්.